ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මාව සභාව හෙට රෑ 6ට විතර හමු වෙන නියමිතයි. විශේෂයෙන්ම අපේ උත්තරීතර මණ්ඩලයේ සාකච්ඡාව වෙන්නේ දැන් 19 වෙනි සංශෝධනය ගැන. නමුත් දැන් අපිට කිසිම තීරණයක් ගන්න බැරි අවස්ථාවක් හැටියට අපි මේක විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ සුළු ජාති පක්ෂයක් හැටියට අපි වැඩි දුර සාකච්ඡා කර යුතුයි කියලා තමයි අපේ මතය.